තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේසේති තින්නෝ සෝ භගවා තරණාය ධම්මං දේසේති දන්තෝසෝ භගවා දමතාය ධම්මං දීසීති සන්තෝසෝ භගවා සමතාය ධම්මං දීසීති පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දීසීති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 චන්ද්‍රගුપ્ත රජුවන් කාලේ මෞර්ය වංශයක් ඇති වුණා. දැන් සාංචියට ගියාම සාංචි තොරන් වල පේනවා මොනරේ කොටලා තිබෙනවා. ඒ තමයි චන්ද්‍රගුප්ත රජුවන්ගේ මෞර්ය වංශය අඳුන්වන සංකේතය. ඒ චන්ද්‍රගුප්ත රජතුමා මහා ප්‍රතාපවත් රජෙක් දිග්විජය කරන්න පටන් ගත්තා. රටවල් මේ දිසාවල් අල්ලගන්නේ සම්පූර්ණයෙන් තමන්ගේ අතයට ඒ ಭಾರತයේ දමදිව අතර ගැනීමට ඒ පුතෙක් හිටියා බින්දුසාර කියලා. ඒ රජුරෝ රණකාමී රජෙක් නෙවෙයි කියන එක ආරක්ෂා කරා හිටියා. ඒ බින්දුසාර රජුරුවන්ගේ පුතා තමයි අශෝක කුමාරයා. එතකොට චන්ද්‍රගුප්ත රජතුමාගේ මුණුපුරා අශෝක. අශෝකත් සීය වගේ, මුත්ත වගේ, තාත්ත වගේ නේ. මහා රණකාමී කෙනෙක් වුණා. අර තරුණ කාලේදී බින්දුසාර අශෝක කුමාරයා යවුවා අවන්තියට සාංචිය තියෙන පළාතේ. එහෙ ගිහිල්ලා ඉනකොට තරුණ කුමාරයාට හමු වුණා වේදිස දේවී කියලා වේදිස මේ හිතානන් කෙනෙක්ගේ දුවක් ඒ දුවට සම්බන්ධයේ දෙමව්පියන්ගේ අවසරය ඇතුව අශෝක් කුමාරයා ඒ දේවී කියන සිටුදුව සරණ පාවා ගත්තා. එයින් ඇති වුණු දරුව දෙන්න තමයි මහින්ද සංගමිත්තා ඒ පුතත් දුවක්. ඕම ඉන්නකොට බින්දුසාර රජතුමාගේ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 විශාල වේදනාවක් ඇති වුණා. පාර කඩුව අරගෙන කොප්පුවට දැම්මා. කවදාවත් ආයි මේ කඩුව එළියට ගන්න නැtei කියලා. සියලුම බලතල තිබෙද්දි සියලුම ප්‍රතාපවත් රජෙක් සියලුම පුළුවන්කාරකම් තිබියදී කඩුව අරගෙන කොප්පුවට දාලා ආයි ගන්න නැtei කිව්ව රජෙක් හොයා ගන්න ඒ පාර පටන් ගත්තා පිණු ධර්ම විජය සඳහා එතෙක් කලේ දිග්විජය පලාත්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 උත්පත්තිය ලබාපු ලුම්බිනිය ඒ වගේම බුද්ධත්වයේ ලබාගත්තු බුද්ධ ගයාව නුවන්සේ පළමු ධර්ම දේශනාව පවත්වලා ධර්ම චක්‍රයක් පවත්වපු මිගදාය ඉසිපතනේ මිගදාය බරණැස ඒ වගේම උන්වහන්සේ පරිනිර්වාණය සිද්ධ වුණු උන්වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වුණු කුසිනාරාව මේ ස්ථාන හතරට පුළුවන් නම් ගිහින් වැඳුම් පිඳුම් කරන්නයි කියලා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 ඒ සෙල්ලිපියේ කොටසක් තිබෙනවා හිදබුදේ ජාතේ සාක්්‍ය මුනි. මෙතන තමයි සාක්්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ උපත සිද්ධ වුණේ කියලා. දැන් මේ කණුව අවුරුදු 2300කට ඉස්සර සවි කරපු කණුව. ඒ සෙල්ලිපිය එතන නැත්නම් අද අපිට හොයාගන්න බෑ. උන්වහන්සේගේ ජන්මලාභේ ලැබී යන කොහෙද කියලා හොයාගන්න බැරි වෙනවා. අර රජුරෝ කරපු දුරදිග බලලා නුවණින් කරපු දෙයක් තමයි ස්ථානවල සංකේත ඇති කරපියේ.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 මෙහාට වඩනකොට. ඊට පස්සේ භික්ෂුණී ශාසනයක් ඇති කිරීම සඳහා එතුමි එතුම උන්වහන්සේගේ සහෝදරිය අශෝක රජතුමාගේ දියණිය සංගමිත්තා මිහින් වහන්සේ මේ ලංකාවට වැඩම කළා. එන්නේ එහෙම එතුමා කළ ධර්ම විජේ අශෝක තුමා රජතුමාගේ ධර්ම විජේ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 බහැදකලා සෙත්පතලා එහෙන් තමයි පිටත්ලා මෙහාට වැඩි උන්වහන්සේ. මේ පොසොන් කියන එක මිහිඳු හාමුදුරන්ටම සම්බන්ධ වෙච්ච එකක් නෙවෙයි. මේ ලංකාවේ පින්නතුනි මිහිඳු හාමුදුරුව වඩින්නක් ඉස්සර තිබුණ සැනකෙලි උත්සවය. ඒ තිබුණා ජාතික උත්සවයක්. ඒ ජාතික උත්සවය පොසොන් උත්සවය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 ආගමට සම්බන්ධයක් තිබුණේ නැහැ ජාතික උත්සවය. ඒ ජාතික උත්සවය නිසා ඒ සැනකෙළිය නිසා දේවානම් පිරිස රජතුමාත් මුවදඩේමේ ගියා පිරිසක් එක්ක. තෙන්දී අපේ මිහිඳු මහ රහතන් වහන්සේ පිරිස සමග අම්බස්තලයට වැඩි වෙලාවෙ අර රජුරන් යනවා දැකලා මිහිඳු ආමඳුර ආමන්ත්‍රණය කළේ කොහොමද තිස්ස තිස්ස කියලා නමෙන් කොටසයි කිව්වේ රජුරෝ බ්‍රාන්ත වෙලා බැලුවා වටපිට මේ විජිතේ මගේ රටේ මට මගේ නම කියලා කතා කරන්න පුළුවන් එකනා කවුද කියලා වටපිට බැලුවා. තවත් ටිකක් ඇති වුණා ඔයක් මේ ස්වરૂපය දැක්පහම මේ සිවුර දැක්කා. කලින් දැකලා නැහැ. පාර එක පාර්තම අර මීනු මහරහතන් වහන්සේ තුමා සංසුන් කළා සමනා මයං මහරජ ධම්ම රාජස්ස ශාවකා තවේව අනුකම්පාය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 රජතුමා Tamanට පුළුවන් හැම මාර්ගවලින්ම මේ එතුමාගේ ධර්ම දූත මෙහෙය සාර්ථක කිරීමට ගන්න පුළුවන් හැම උත්සාහයක්ම දරලා එය සාර්ථක කළා. ඊට පස්සේ අපේ මෞපක්ෂයේ උදවියට උමනාකම තිබුණා ශ්‍රද්ධාව භක්තිය දිනු වෙලා ගිහිල්ලා අනේ අපටත් බැරිද මෙහෙම පැවිදි වෙන්න කියලා. වික්ෂුණී ශාසනයක් ඇති කර ගැනීමට මිහිඳු මහ රහතන් වහන්සේට ඒ කටයුත්ත කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. බුදුහාඳුරෝ ඉන්න ඕන නැත්නම් විශ්වනීය પરම්පරාව තිබෙන්න ඕන. සාකියුවා දේවානම් පියතිස රජතුමාට මහරජා මට ඒ වැඩේ කරන්න බෑ නමුත් මගේ සහෝදරිය ඉන්නවා අන පණිවිඩ ඇරලා ගෙන්න ගන්නදී කියලා. ඒ පාර තමයි ඒ දිග කතාවක් සංගමිත්තා මිනින් වහන්සේ වැඩි. තව එක වැදගත් කාරණයක් තියෙනවා.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 අපේ සම්පූර්ණ අපේ සංස්කෘතිය, සભ્યත්වයේ ශිෂ්ටාචාරය සියල්ලම ඇතිුනේ අපේ බුද්ධාගම නිසා බව තේරුම් ගන්නට ඕනේ. ඒ බුද්ධාගම නොලැබෙන්න අපට සભ્યත්වයක් ශිෂ්ටාචාරයක් මොකුත් නැහැ. ඒ සියල්ලම දිනු වාස්තු විද්‍යාව ගුණ නැගිලි ආදී වේර විහාරවල ඇතිුනේ. ඒ සියල්ලම බුද්ධාගමේ ආభాසය නිසායි. දැන් මා කැමති අද මේ මාතෘකාවට ගත්තු ගාථා අරගෙන යමක් කියන්ට මේ මං මුලටම ගත්තු pāli පාඨවල ඒ පස්වරයක් කියුණා ධම්මං දේශේති ධම්මං දේශේති ධර්මයේ දේශනා කරයි ධර්මයේ දේශනා කරනවා මේක දීඝනිකාය මජ්ක්‍ධිම නිකාය කියන මහා වටිනා උතුම් බණ පොත් දෙකේම එන සූත්‍ර දෙකක් සූත්‍රයක් මේක. හින්දි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 දමනය සඳහා අනිත් අයට ධර්ම දේශනා කරනවාය තුනයි. සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේශේති. නුවන්සේ සම්පූර්ණයෙන්ම සංසිඳුනා වූ කෙනෙක් වෙලා අනිත් අයට සංසිඳීම ගැන කියා දීමට ධර්මයක් දේශනා කරනවාය හතරයි පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති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 අර බුදුහාමුදුරන් වහන්සේ බණ කියන්නේ යම් කාරණා පහක් සඳහාද ඒ කාරණා පහ සඳහාම බණ අහන්නත් ඕනයි දැන් බලමු අවබෝධය සඳහා බණ අහන්න ඕන ඉතර වීම සඳහා බණ අහන්න ඕන දමනය සඳහා බණ අහන්න ඕන සංසිඳීම සඳහා බණ අහන්න ඕන නිවීම නිර්වාණය සඳහා බණ අහන්න ඕන දැන් පැහැදිලි නේද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 ලෙඩාගේ බලාපොරොත්තුව සමන් සුව වෙන එක. ඒ වාගේ මේ ලෝකේ පහළ වුණු මහා වෛද්‍යවරයා නම් ශාක්‍ය මුනීන්ද්‍ර තථාගතයන් වහන්සේ සත්තට වන භව දුකට වේදානන් ලෝක සත්වයාට වන්නා වූ සංසාරයේ දුකට මහා වෛද්‍යවරයා වේදානන් කියේ මහා වෛද්‍යවරයා ලෝයට සංගරාවේ විදාගම හාමුදුරුවෝ ඒ අදහස ගත්තේ බණේ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 ඉහලින්ම ගැනෙන්නේ සත්‍ය හතර අවබෝධ කිරීම. දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන ඒ සත්‍ය හතර. පාවිජයකින් කියනනම් තමන් තේරුම් ගැනීම. ඒක ලේසියෙන් කරන්න බෑ. රහත් කෙනෙක් කරන්නේ බුදු කෙනෙක් කරන්නේ සම්පූර්ණයෙන්ම මේ කවුද තමන් කියන එක තේරුම් ගන්න. එතන අපි තේරුම් අරන්නේ. එහෙම උසස් විදියේ ඉහලින් බලනකොට අර සත්‍යාව බෝධයයි. ඉන් මෙහා පින්නතුනේ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 මාංශය හැමතිස්සෙම පින්නතුනි උගන්වන්නේ උපමාවල් අරගෙන මේ ලෝකේ උපමාවල් අරගෙන උගන්වපු ශාස්ත්‍රවරේ දාර්ශනවාදී ගුරුවරේ හොයාගන්න බෑ බුදුහාඳුරු තරම්. ඉතරම උගන්වන්නේ උපමාවක් අරගෙන. මෙන්න අහනවා පොඩි රාහුල හාමුදුරන්. රාහුල කන්නාඩියක් මොකටද? බොහොම අහිංසක රාහුල හාමුදුරුවෝ කියන බලන්න ස්වාමීනි. අද උනත් පාසල් වලට ගිහිල්ලා මේ ප්‍රශ්න ඇහුවාම අපි අර ළමයි කියන්නේ ඒකයි බලන්න. සමහර ළමයි කෙනෙක් කියන අඩුපාඩු බලාගන්නයි කියලා කණ්ණාඩි වලට. ඒකේ වල තේරුමක් කියනවා. අඩුපාඩු බලාගන්න. මෙතෙන්දී ඒ බුදුහාමුදුරන් වහන්සේ කියනවා රාහුල හාමුදුරන්ට රාහුල යමක් කියන්න ඉස්සෙල්ලා හොඳට බලන්නේ අර කණ්ණාඩියෙන් බලනවා කියන්නේ මොකද්ද මම මේ කරන්න යන්නේ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 විසරේ ඉහළින්ම යනකොට සත්‍ය අවබෝධය කිරීමෙන් අවබෝධය ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බැලුවාම ඊතර වෙනවා කියන එක. ඒකාන්තයෙන්ම සංසාරයෙන් දුකෙන් ඊතර වෙන එක. නමුත් මේ සමාජයේ අපි නොයෙක් නොයෙක් අර්බුද වලින්, උවදුරු වලින් අපි ඈත් වෙන්න ඕන. ඒන් ඊතර වෙන්න ඕන. ඒකට අපිට ඉවසීමක් ඕන කරනවා. දුරදක්නා නුවණක් ඕන කරනවා.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 සියල්ලම ආරක්ෂා කරගත්තා වෙනවා. ළඟට දමනය කියන එකත් විශාල මාතෘකාවක්. ඉන්ද්‍රියංගයේ දමනය අස්කන්න ආසාදී ඉන්ද්‍රිය වලින් අපි ඉන්ද්‍රිය දමනය කරගන්නේ එක, සිත දමනය කරගන්නේ එක. ඒ දමනය කියන එකත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපි කරගන්නේ එක පාර්ථම කරගන්න බෑ. අපේ ඉන්ද්‍රියංගයේ දමනයක් තිබෙනවා නම් සමාජයේ කොච්චර සාමයක් සමගියක් ඇති වෙනවද පින්නතුනි. අපේ ඇහෙන් කනෙන් ඒ ඉන්ද්‍රිය වලින් පාවිච්චි කරනකොට අනුන්ටත් තමන්ටත් යහපතක් වෙන විදිහට පාවිච්චි කරන්න ඕන පිළිසෙ. පිනතුන් දන්නවද මේ ලෝකේ තිරසන්ට ලැබිලා නැති බොහෝ දෙනාට නැති දායාදයක් අපට ලැබිලා තිබුණා. මොකද්ද කතා කරන්න පුළුවන් සමයි hina වෙන්න පුළුවන් සමයි. හා තිරසනුන්ට hina වෙන්න පුළුවන්. ඒ අදහස් දක්වන්න පුළුවන් ශරීරේ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 ඒ නිසා තාම අපි අර බුදුහාඳුරාගේ ධර්මයේ එක පාරටම රහත් වෙන්න බෑ. අනුකුබ්බ ප්‍රතිපදා, අනුකුබ්බ සික්ඛා, අනුකුබ්බ ක්‍රියා ක්‍රමක්‍රමයෙන් පිළිවෙලින් යන්නේ, පුහුණු වෙන්නේ, එක්රා ක්‍රියා කරන්නේ. ටිකක් ටිකෙන් ටික ටිකෙන් ටික තෝක තෝකන් කනේ කනේ අනුකුබ්බේන පිළිවෙලින් ටික ටික ලැබෙන ලැබෙන මොහොතේ හොඳ වෙන්නේ කියලා උන්වහන්සේ ඉගැන්වීම.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 අපේ සිත් සන්තෝෂයෙන් සතුටු තියාගෙන ඉන්න වෙලාවයි මේ සෑම ආකාරයෙන්ම රැස් කරගත්තා වූ පින් විශේෂයෙන්ම අප තම තමන්ගේ මිය පරලෝකේ ඥාති මිත්‍රාදීන් සිහිපත් කරන්න අපේ ප්‍රධානම නියුක්ත මිහිඳු මහරහතන් වහන්සේ එහෙම සිහිපත් කරලා මිහිඳු මහරහතන් වහන්සේ රහත් වෙච්ච කෙනෙක් මාන්තර අමුතෙන් නිවනක් වමනා නැ නිවන් ලබා ගත්තා නිත් අර අපි තමන්ගේ මිය පරලෝකීය අත්සන්ට ඒ වගේම මේ කටයුතු වලට සහභාගී වෙලා ඉඳලා අපෙන් ඈත් වෙලා ගිය උදවියට පින් දෙන්න ඉඩම් මේ ඥාතිනම් හොතු කියලා. Thank you.